පිනතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මේ ලෝකේ දුක නැති කර ගැනීම පිණිස ඒකාන්තයෙන් හේතු වන ධර්මයක්. ලෝකේ බොහෝ ආගම් සමය දර්ශන තිබුණා. ඒ හැම දෙයකින්ම කතා කරන අවසාන ප්‍රතිඵලය මරණින් මත්තේ ලැබෙන මරණින් මත්තේ දකින්නට පුළුවන් ලබන්නට පුළුවන් අවසාන ප්‍රතිඵලයක්. නමුත් බුද්ධ ශාසනයක් තුල කතා කරන ඒ අවසාන ප්‍රතිඵලය එමත් නැතිනම් කෙලවර දකින්නට පුළුවන්කම තියෙන්නේ ජීවත් වන කෙනෙකු විසින් අපි සාමාන්‍යයෙන් මරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලා කිව්වට මැරිලා නිවන් දකින්න පුළුවන් බවක් ඇත්තේ නැහැ. මැරිලා නිවන් දකපු කෙනෙක් ඇත්තෙත් නැහැ. නිවන අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන ජීවත් වෙන කෙනෙකු විසින්මයි. මොකද නිර්වාණය කියන දේ ගවේෂණය කරන්නේ නිවීම කියන දේ හොයාගෙන යන්නේ දුක කියන දේට පිළිතුරක් විදිහට. එමත්නම් දුක නැති කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇති කෙනෙකුට තමයි දුකේ නැතිවීම පිළිබඳව පිළිතුර ලබා ගන්නට තියෙන්නේ. එහෙනම් ඔහුට ජීවත් වෙනකන් දුක් විඳලා ජීවත් වුණාට පස්සේ දුකේ නැතිවීම ගැන කතා කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. නැතිනම් මේක සාර්ථක පිළිතුරක් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙනකොටම දුක නැති කරන්නට පුළුවන් නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය සාන්දෘෂ්ටික ධර්මයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ කාලයටත් ගැලපෙන නිසාම බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් අපි සිහිපත් කරගත්තොත් අපේ ජීවිතයට හොඳ පාඩමක් ඒකෙන් ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද බෞද්ධයෙක් වශයෙන් අපේ ජීවිතයේ අප ඇති කරගත යුතු ලොකු පැතිකඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට අපේ ජීවිතය තුළ අපි කඩාගෙන වැටීම්, හැලහැප්පීම් වලට ලක් වීම, නැවත නැගී සිටීම් ආදී බොහෝ කඩයින් බොහෝ අවස්ථාවන්ට අපි මුහුණ දෙනවා. එහෙම මුහුණ දෙන හැම වෙලාවකදීම බෞද්ධයෙකු සතුව අපූර්ව පෞරුෂත්වයක් තියෙනවා. ඒ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙන්නට. අපි කියන අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන මනසක් තියෙන්නට ඕනේ කියලා. ඒ අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන මනසක් සකස් කරගන්න එක තමයි බෞද්ධයෙක් විසින් නිරන්තරයෙන්ම උත්සාහවත් වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට නකුල සිටු ගෘහපතිතුමා එනවා. මේ නකුල පිතා කියලා කියන්නේ ඒ කාලේ හිටපු බොහොම සදහ සම්පන්න ගෘහපතිතුමෙක්. ඉතින් මේ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි මම දැන් හරි වයසයි. මගේ කය දිරා ගිහිල්ලා. නිතරම ලෙඩවීම් වලට මම භාජනය වෙනවා. මම පස්චිම වයසටපත් වෙලා. මට නිරන්තරයෙන්ම දැන් ඉස්සර වගේ වික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. නැවත නැවත නැවත නැවත භික්ෂුන් වහන්සේලා කරා එළඹෙන්නට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ වහන්සේ මට කෙටියෙන් නමුත් මට දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න. එමත් නැතිනම් මට කෙටියෙන් අවවාදයක් ලබා දෙන්න. මට මේ ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍ය කාරණා ටික කියලා නකුල පිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නකුල පිටුතුමාට බොහොම අපූර්ව අවවාදයක් දුන්නා. ගෘහපතිය මේ දි รา යන කය දි รา යනවා. ලෙඩ වෙන කය ලෙඩ වෙනවා. ලෙඩ වෙන කය ඇතුව කෙනෙක් දි รา යන කය ඇතිව කෙනෙක් සුළු මොහොතක් නමුත් නිරෝගී බවක් ප්‍රකට කරනවා නම් නිරෝගී කියලා උද්දාමයටපත් වෙනවා නම් ඒක ඔහුගේ බාල බව හැරුණකොට වෙන කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ පින්නතුනේ අපි ලෙඩවලට නිදානයක් ලෙඩවලට වාසය වාසස්ථානයක් ලෙඩ රෝග පවතින්නට සුදුසු තැනක් තමයි අපි මේ කය කියලා ඇසුරු කරන්නේ. ඉතින් ඒ බඳු කයක් උරුම කරගෙන ඉන්න අපිට ලෙඩවීමේ දුක ගෙනල්ලා දෙන්න එච්චර මහා ලොකු දෙයක් සිද්ධ වෙන්න අවශ්‍ය නැහැ ඕනම මොහොතක මේ ඊළඟ මොහොතේ ලෙඩෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි යථාර්ථය. හිතන්නට අකමැති වුණත් ඒක තමයි තියෙන ඇත්ත කතාව. එතකොට ඒ බඳු මට්ටමක යථාර්ථවත් නැතිනම් අපිට ජීවිතයේ අපි කය කියන දේ එච්චර තේරුම් ගැනීමේදී අපහසු මට්ටමකින් තොරවම තේරුම් ගන්න පුළුවන් මට්ටමක අපිට දකින්න පුළුවන්කම තියෙනවා ලෙඩවීම උරුම කොට ඇති ස්වභාවය පිළිබඳව. ඉතින් ඒ බඳු ලෙඩවීම උරුම කරගත්ත බවක ජීවත් වෙන අපිට මේක නිරෝගී කියලා උදම්මනන්නට හෝ නිරෝගී බවක් තුළ උද්දාමයට පත්වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී මාගන්ධිය බ්‍රාහ්මණතුමාට මාගන්ධිය සූත්‍රයේදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා කියලා වචනයක් දේශනා කරනවා. ආරෝග්‍ය පරමා ලාභා කියලා කියන්නේ මේ නිරෝගී බව පරම ලාභයයි කියන මේ තේරුමනේ සාමාන්‍යයෙන් අපි දන්නේ. එතකොට මේ මාගන්ධිය බ්‍රාහ්මණතුමා මේක බොහොම අනුමත කරනවා. එහෙමත් නැතිනම් මේක අනුමත කරමින් මේ අනුව බොහොම සතුටින් මේක අනුමෝදන් වෙනවා. මේ නිරෝගී බව පරම සම්පතක් කියලා කිව්වට පස්සේ පරම ලාභයක් කිව්වහම මේ මාගන්ධිය බ්‍රාහ්මණතුමා බොහොම උද්දාමයටපත් වෙලා සුභාෂිතයක් ස්වාමීනි මේක හොඳ වචනයක්. ඇත්තට මේක හොඳ කියමනක්ය කියලා කියනවා. එතකොට මේ හොඳ කියමනක්ය කියලා මාගන්ධිය බ්‍රාහ්මණය මේකට කියනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මාගන්ධිය බ්‍රාහ්මණතුමා මේ වචනේ ටිකක් කන පිටින් තමයි අල්ලගත්තේ නුහුරින් අල්ලගත්තේ කියලා. දැකලා මාගන්ධියකින් අහනවා මාගන්ධිය ඔබ මොකද්ද මේ නිරෝගී බව කියලා හිතාගෙන ඉන්නේ? ඔබ මොකද්ද මෙතන මේ නිරෝගී කියලා නිරෝගී බව පරම ලාභයයි කියලා කියන එකෙන් ඔබ අදහස් කළේ කුමක්ද කියලා මේ මාගන්දී බමුණගෙන් අහනකොට මාගන්දී කියනවා බුදුසජාණන් වහන්සේට තමන්ගේ අතපය පෙන්වමින් ස්වාමීනි මේ මම හොඳ නිරෝගී කෙනෙක්. මේ මගේ අතපය හොඳ නිරෝගී මට්ටමක තමයි මේක තියෙන්නේ. මගේ අතපය හොඳ නිරෝගී භාවයක තියෙන්නේ. ඉතින් නිරෝගී භාවයක තියෙන මේක තමයි පරම ලාභය කෙනෙකුට ලැබෙනවා නම් හොඳම ලාභය කියලා. අපි හිතාගෙන ඉන්නවා ආරෝග්‍ය පරමා ලාභා කිව්වහම මේ නිරෝගී බව තමයි අපිට ලැබෙන පරම ලාභය කියලා. එතකොට ඒ නිරෝගී බව පරම ලාභයයි කියලා අපි හිතාගෙන ඉන්න තැනදී අපේ නිරෝගී භව නැතිනම් ලාභයේ බවට පත් වෙන නිරෝගී බව කුමක්ද කියන එක අපි හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මාගන්ධිය බ්‍රාහ්මණ සත් ඒ කියන්නේ එහෙම හිතාගෙන හිටපු මාගන්ධිය බ්‍රාහ්මණ සත් බුදුරජාණන් වහන්සේ හොඳ පිළිතුරක් ලබා දුන්නා. මොකද්ද ලබා දුන්න පිළිතුර? මාගන්ධිය මේක සුභාෂිතයක් තමයි. හැබැයි මේක කලින් పూర్වෝක්ත මීට කලින් කියන ලද හොඳ සුභාෂිතයක් පසු කාලයේදී සාමාන්‍ය ජනතාව අතරට ඇවිල්ලා තියෙනවා මේකේ අර්ථය ටිකක් විපරීත වෙලා. ආරෝග්‍ය පරමාලාභ කියලා කියන්නේ මේ කයේ නිරෝගී බව ගැන නෙමෙයි. මොකද කායික නිරෝගී බව ගැන කතා කරනවා නම් ඒ කායික නිරෝගී භාවය ඕනෑම මොහොතක නැතිව යන්නට පුළුවන් දෙයක්. ඒ වගේම මේක ලෙඩවලට නිදානයක් වඳු කයක් තියාගෙන මේක නිරෝගී කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. එනිසා මේ ආරෝග්‍ය පරමාලාභ කියන එකෙන් පින්නතුනි අදහස් කරන්නේ මානසිකව ගොඩනගා ගන්න නිරෝගී බව. ඒක තමයි නකුල පිටු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නකුල පිටුතුමාට දෙන අවවාදයේ බවට පත් වෙන්නේ නකුල පිටුතුමාට ගෘහපතිතුමනි නැතිනම් මේ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කර ගැනීම. ගෘහපතිය නුඹට ලෙඩවන කය ඇතිව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නට පුළුවන් නම් අන්න ඒක තමයි ඔබ ලබන හොඳම දේ. එහෙමත් නැතිනම් ඔබ කළ යුතු එකම දේ ඒ දේ. මොකද නකුල පිටුතුමා ඇවිල්ලා කිව්වේ මේ කය ලෙඩ වෙනවා ස්වාමීනි කය දැන් අපහසුයි පෙර වගේ නෑ කියන එකනේ කිව්වේ. ඉතින් පෙර වගේ නෑ කියලා කියනකොට මේ නකුල පිටුතුමාට බුදුරජාණන් වහන්සේ ගෘහපතිය මේ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්න ඔබ. ඒ තමයි කල යුත්තේ කියලා උපදෙස් ලබා දෙනවා. එතකොට මේක ඇහුවාම නකුල පිටුතුමාට බොහොම සතුටක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනකොට මේ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් වෙන්නේ කොහොමද කියන එකත් එක්ක ඒ ලෙඩ නොවන මනසක් සකස් කරගන්න එක ගැන ලොකු අදහසක් නැති වුණා නකුල පිටු ගෘහපතිතුමා ඒක අනුමෝදන් වෙලා ඒකාම සතුටු සිතින් සතුටු අදහසින් එතනින් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා යනවා මෙහෙම වන්දනා කරලා යනකොට බුදුරජාණන් වහන්සේ ඉන්න ඒ අසලක සරියුත්තරුන් වහන්සේ වැඩ සිටිනවා. සරියුත්තරුන් වහන්සේ දකිනවා බොහෝම සතුටු මුහුණෙන් සතුටු අදහසින් එන මේ නකුල පිටුතුමාව දකිනවා. නකුල පිටු ගෘහපතිතුමාව දැකලා නකුල පිටු ගෘහපතිතුමාගෙන් අහනවා ගෘහපතිය අද ඔබ හරි සතුටින් වගේ. අබ අද ඔබ මූණ දැක්කාම හරි ප්‍රසන්නයි ඉන්ද්‍රිය හරි හොඳට හොඳ හිනාවක් තියෙන හොඳ පියකරු බවක් තියෙනවා ඔබ ළඟ. මොකද ඒකට හේතුව කියලා. ඊට පස්සේ නකුල පිටුමා කියනවා ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේ මට ධර්ම අවවාදයක් ලබා දුන්නා. මට හොඳ අවවාදයක් කළා. ඒ අවවාදය මම බොහොම කැමැත්තෙන් පිළිගත්තා. ස්වාමීනි අවවාදයෙන් මම හරි සතුටුයි කියලා. එතකොට මොකද්ද ඔබට ලබා දුන්න අවවාදය කියලා අහනකොට එතුමා කියනවා ස්වාමීනි ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ මට කියලා දුන්නා. ඒකට ලෙඩ නොවන මනසක් සකස් කර ගැනීම. මේකනේ වැදගත්ම දේ කොහොමද ලෙඩවන කයතු ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ. මේ කාරණාව බොහොම වැදගත් වුණාට මේක ටිකක් ගැඹුරට හාරා දැනගැනීමේ අවශ්‍යතාවය ඒ වචන ටික ලැබුණට පස්සේ ගෘහපතිතුමාට ලැබුණේ නැහැ. නමුත් සරියුත්තරුන් වහන්සේ එතුමාගෙන් ප්‍රශ්න කළා ගෘහපති ඔබ අහගත්තද කොහොමද ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කියන එක. කයේ ලෙඩවීම කියන්නේ මොකද්ද? මනසේ ලෙඩවීම කියන්නේ මොකද්ද කියන එක ගැන ඔබ දැනගත්තද කියලා අහනකොට නකුල නකුල පිටුතුමාට සිහිපත් වුණා ඇත්තටම මම මේකේ වැඩි විස්තර අහගන්න බැරි වුණානේ මේකේ යෙදෙන අර්ථය මොකද්ද කියලා කියලා එතුමාට ඒ ගැන එතකොට තමයි සිහිපත් වුනේ. ඉතින් නකුල පිටු ගෘහපතිතුමා සරියුත්තරුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අනේ මට මේක කියලා දෙන්නකො මේ කොහොමද මේකේ විස්තර වෙන්නේ නැතිනම් ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන මට කියලා දෙන්නකො කියලා සරියුත්තරන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙලාවේදී සරියුත්තරන් වහන්සේ මේ නකුල පිසුතුමාට කියලා දෙනවා කොහොමද ලෙඩවන කය තිබුණත් ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කියලා. එහෙමත් නැතිනම් ආරෝග්‍ය පරමා ලාභවන්නේ කොහොමද කියලා. නිරෝගී බව පරම ලාභයයි කියන තැනින් නිරෝගී බවක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ මේ නකුල පිටුතුමාට පැහැදිලි කරලා දේශනා කරනවා. මේ සරියුත්තරුන් වහන්සේ නකුල පිටුතුමාට දේශනා කරනවා කොහොමද මේ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කියන කාරණාව. එතනදී ඊටාම වැදගත් කාරණා කිහිපයක් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ලෙඩවන කය ඇතුව මනස ලෙඩ වෙන්නේ කොහොමද? යම්කිසි කෙනෙකුගේ කය ලෙඩ වෙනකොට ඔහුගේ මනස ලෙඩවීමකට ලක්වන්නේ කොහොමද කියන කාරණාවත් අපි දැනගෙන ඉන්නට ඕනේ. ලෙඩවන කය ඇතුව මනස ලෙඩ නොකරගන්නේ කොහොමද කියන කාරණාවත් අපි දැනගන්නට අවශ්‍යයි, තේරුම් ගන්නට අවශ්‍යයි. පින්නතුනේ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්න යන කෙනෙකුට අපේ තියෙන මට්ටම ගැන හිතනකොට තියෙන මට්ටම ගැන ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඔහුට පේනවා ලෙඩවන කය ඇතුව ලෙඩවන මනසක් තමයි අපි සකස් කරගෙන තියෙන්නේ කියන එක. ඒ කොහොමද? කායික ලෙඩවීම කියන එක පින්නතුනි ලෝකේ කාටත් උපදින දෙයක් නේ. ඒ කාටත් මොහොන දෙන්නට වෙන දෙයක්. ඒක නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඒක අපි වශයෙන්හි පවතින දෙයක් නෙමෙයි. ඒක අපිට පාලනය කරන්නට පුළුවන් දෙයක් එහෙම නැතිනම් අපිට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. දුකක් උපදිනවා නම් කායික වේදනාවක් උපදිනවා නම් ලෙඩ රෝග උපදිනවා නම් උපදින බව මේ කයේ ස්වභාවය. ඒක තමයි කයේ තියෙන ලක්ෂණය. එතකොට මේ ලෙඩවීම කියන ස්වභාවය උරුම කොටගෙන තියෙනකොට ඒක නතර කරනවා කියන එක කරන්න බැරි දෙයක්. හැබැයි අපිට පුළුවන් ලෙඩවීම කියන දුක නැති කරන්න. ඒ කියන්නේ දැන් දුක කියලා කියන්නේ අපි විඳින වේදනාත්මකව ඇති කරගනු ලබන දෙයක් මානසිකව ඇති කරගන්න වේදනාත්මක දේ තමයි අපිට ප්‍රබලවම ඇතිවන වේදනාව බවට පත් වෙන්නේ. කායික ලෙඩවීමට වඩා මානසික ලෙඩවීම වඩා ප්‍රබලයි. ඒ මානසික ලෙඩවීම තමයි කෙනෙක් වැඩිපුරම දුකට ඇදලා දාන දේ බවට පත් වෙන්නේ. කායික දුකක් ඇති වුණත් කායික වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව මානසික වේදනාවක් බවට පත් කරගන්නට මානසික වේදනාවක් බවට පරිවර්තනය කරගන්නට අපි බොහොම දක්ෂයි. ඒ නිසා කායික වේදනාවක් මානසික වේදනාවක් බවට පත් කරගෙන දුක් විඳිනකම අපේ ලක්ෂණය අපේ ස්වභාවය. මෙබඳු ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද මේ කය ලෙඩ නොවි තියාගෙන නැතිනම් මේ කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි තියාගන්නේ කියන කාරණය. කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි තියාගැනීමේ රහස බවටපත් වෙන්නේ පිනතුනේ අපේ සංකල්පය වෙනස් කර ගැනීම කියන කාරණාව මත. සංකල්පය වෙනස් කර ගැනීම කියනකින් අදහස් කරන්නේ අපි කායික වේදනාවක් ඇති වෙනකොට අපේ ස්වභාවය තමයි ඒකත් මම මගේ කියලා පුද්ගල වශයෙන් ඇති කරගනු ලබන ග්‍රහණය කිරීම. එතකොට අපිට ලෙඩවීම කියන ධර්මයක් නෙමේ හම්බ වෙන්නේ. අපිට ලෙඩවීම කියන එක මම ලෙඩ වුණා කියන එක තමයි හම්බ වෙන්නේ. ඒක පින්නතුනේ හරියට මානසිකව අපි ඇති කරගනු ලබන මානසිකව ගොඩනගා ගනු ලබන ව්‍යාකූල తත්වයක්. මොකක්ද මේ ව්‍යාකූල తත්වය? ලෙඩවීම කියන ධර්මයේ උරුම කරගෙන ජීවත් වෙන සත්‍යයට කැමැත්තක් උපදිනවා අනේ මම ලෙඩ නොවෙනවා නම් හොඳයි කියලා. හැබැයි ලෙඩ වෙන කය ලෙඩ වෙනකොට ඔහුට ඇති වෙනවා මානසිකව දෙයක් මම ලෙඩ වෙනවා කියලා. විශේෂයෙන්ම මේ කාලය දිහා බලනකොට අපිට පේනවානේ මම ලෙඩ වෙනවා එහෙම නැතිනම් මම ලෙඩ වෙයි කියලා අපිට ඇති වෙනවා බයක්. එතකොට මම ලෙඩ වෙයි කියලා ඇති වෙන දේ මම ලෙඩ වෙනවා කියලා මම ලෙඩ වුණා කියලා ඇති වෙන දේ කෙනෙකුට මොනතරම් විඳීමක් ඇති කරන්නට පුළුවන් දෙයක්ද මානසික ප්‍රකම්පනයක් ඇති කරන්නට පුළුවන් දෙයක්ද තමන්ගේ ජීවිතේ සම්පූර්ණම වෙනස් කරන්නට පුළුවන් දෙයක් තමයි ලෙඩවීම කියන මේ දේ. ඒ නිසා සමහර වෙලාවට අද ලෙඩවීම කියන දේත් එක්ක බොහොම භයෙන් විරාන්තව සමහර කෙනෙක් ජීවත් වෙනවා. සමහර විට තමා තුළ තියෙන්න අවශ්‍ය මානුෂීය ගුණධර්ම පවා ලෙඩවීම කියන දේ හැමුවේ අතහැර දමන සමාජයක් බිහි වෙනවා. ඒ බිහි වෙන්නේ පින්නතුනේ මේ ලෙඩවීම කියන දේ සාර්ථකව පිළිගන්නට තරම් සාර්ථකව ඒ දේට මුහුණ දෙන්නට තරම් ශක්තිමත් මනසක් නැති වුණාම ඒ කියන්නේ ලෙඩ වෙන කය ඇතුව මනසක් ලෙඩ කරගන්නකොට එබඳු දෙයක් සිදු වෙනවා ඒ නිසා වැදගත් වෙන දේ තමයි ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව ඉතින් සරියුත්තරන් වහන්සේ නකුල පිටුතුමාට මේක බොහොම අපූර්වවට බෙදලා දෙනවා ගෘහපතිය කොහොමද ලෙඩ වෙන කය ඇතුව මනස ලෙඩ කරගන්නේ? ගෘහපති මේ ලෝකයේ යම් කිසි කෙනෙක් හිතනවා නම් රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මවත් කොට කල්පනා කරනවා නම් රූපය ආත්මවත් කොට හිතනවා නම් ඒ කියන්නේ රූපය ආත්මවත් කොට හිතනවා නම් කියලා කිව්වේ මේ රූපය ඇසුරු කරගෙන ආත්මයක් තියෙනවා මේ රූපය ඇසුරු කරගෙන කෙනෙක් ඉන්නවා රූපය ඇසුරු කරගෙන පුද්ගලයෙක් ජීවත් වෙනවා නැතිනම් මේ රූපය දිහා බලනකොට මේ ඉන්නේ මම තමයි මේ ඉන්නේ මේ රූපය ඇතුලේ මම ජීවත් වෙනවා. එහෙමත් නැත්නම් රූපය අසුරු කරගෙන මම ජීවත් වෙනවා. මේ විදිහට අපිට මම කියලා ගන්න දේවල් සහ මගේ කියලා ගන්න දේවල් කියන මේ ආධ්‍යාත්මික සහ වෛශ්‍යික ලෝකයක් ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්නේ ආධ්‍යාත්මික රූප සහ බාහිර වෛශ්‍යික ධර්මයන් හම්බ වෙන තැනකදී එයාට මොකද වෙන්නේ? රූපය ලෙඩ වෙන රූපේ ලෙඩ වෙනකොට මම ලෙඩ වෙනවා මගේ දරුවා ලෙඩ වෙනවා මගේ අම්මා තාත්තා ලෙඩ වෙනවා මෙන්න මේ අනන්ත අප්‍රමාණ දුකක් විඳින්නට පුළුවන් පරිසරයක් වෙන තුනේ ඔහුට ගොඩනැගිලා තියෙනවා ඒක තමයි මේ ලෙඩවීම කියන දුකේ පටන් ගැනීම ලෙඩවීම කියන දුකේ ආරම්භය කියන දේ සිද්ධවන්නේ එතනදී නමුත් ලෙඩවීම කියන එක එහෙම දුක්ඛ ධර්මයක් වෙනවා මිසක කවදාවත් මානසිකව දුකක් ගෙනල්ලා දෙන දෙයක් නෙමෙයි. එහෙම වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේටත් මානසික දුකෙන් නිදහස් වෙන්න බැරි වෙනවනේ. රහතන් වහන්සේලාටත් මානසික දුකෙන් නිදහස් වෙන්න බැරි වෙනවනේ. ඒ නිසා දුකයි කියලා කියන තැනදී දුක කතා කරන්නේ හැම වෙලාවකදීම අපි විහිං උපදව ගන්නු ලබන දුකක් පිළිබඳව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මයේ විමසනකොට ඒ ධර්මයේ තුල මේ ක්‍රමය බොහොම අපූර්ව විග්‍රහයක් ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ලෙඩවීම කියන දුක අපි විඳින්නේ මොනතනින්ද කියන කාරණාව. දැන් හිතන්නකෝ ඔබට ඔළුවේ කැක්කුමක් ඇති වෙනවා. ඔළුවේ කැක්කුමක් ඇති වෙනකොට ඒක කායිකවත් ඔබට දැනෙනවා. ඔබ ඒක මානසිකවත් ඔබ ඇති කරගන්නවා. දැන් පැයක් තිස්සේ මගේ ඔළුව රිදෙනවා. මට මේ ලෙඩේ අවුරුද්දක් තිස්සේ තියෙනවා. එතකොට මේ ඇති කරගන්න දේ දැන් හයක් තිස්සේ තිබුණ ඔළුවේ කැක්කුම ඔබට කවදාවත් දැන් ලැබෙන්නේ නැහැ. මේක මොහොතකට කලින්, තප්පරයකට කලින් තිබුණ ඔළුවේ කැක්කුමවත් ඔබට දැන් ලැබෙන්නේ නැහැ. දැන් තියෙන වේදනාව පිළිබඳව නමුත් ඔබ මානසිකව විඳින්න පුරුදු වෙලා ඉන්නවා. මේක කලින් තිබුණ වේදනාව තමයි, මේක කලින් තිබුණ රෝගේ තමයි මේ තාම තියෙන්නේ කියලා. අපි ඒක මානසිකව ග්‍රහණය කර ගැනීම තුළ මේක මට උන දෙයක් හැටියට අල්ලගෙන මට Taman විසින් විඳිනු ලබන දෙයක් විදිහට ඒ දේ වින්දනය කරනවා. එතකොට අන්න එහෙම වින්දනය කරනකොට ඒ අනුසාරයෙන් පින්නතුනි දුක කියන දේම තමයි Tamanගේ ජීවිතයට තව තවත් උරුම කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැන් කයත් ලෙඩ වෙලා. එයාගේ හිතත් ඒ ඔස්සෙම ගිහිල්ලා ඒ ඔස්සෙම ලෙඩවීම කියන දේ භජනය කරලා ලෙඩවීම කියන දේ ඇසුරු කරලා දැන් එයා මානසිකවත් ලෙඩෙක් බවට පත් වෙලා. වෙනතුනේ ඔබ ඔබේ ජීවිතයේ දිහාවට ටික ටිකක් හැරිලා බැලුවොත් ඔබේ ජීවිතයේ දිහාවෙන් ටිකක් මේ පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඔබට දකින්න පුළුවන් අපි කොච්චර මානසිකව යම් යම් දේවල් මත ඇද වැටෙනවද කියන කාරණාව. අපිට ඇති වෙන දෙයක් මත ලෙඩ රෝගයක් වෙන්නට පුළුවන් අපිට වේදනාවක් වෙන්නට පුළුවන් අපිට කායික තත්ත්වයක් වෙන්නට පුළුවන් ඕනම දෙයක් මත අපි කොච්චර ඒ ඒ මත මානසිකව අපි ඇද වැටෙනවද කියන එක ගැන ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දේ කල්පනා කරලා මම මෙහෙමයි. නැතිනම් මම ස්වરૂපී, මම දුර්වර්ණයි. මේ විදිහට මානසිකව ඇති කරගන්න වින්දනයක් අපි හැම වෙලාවකදීම බොහොම ලොකුවට අල්ලගන්නවා. ඒ දේ අනුව තමයි අපි හැම වෙලාවකදීම සැප හෝ දුක කියන කාරණාව ගොඩනගා ගන්නට පුරුදු වෙලා තියෙන්නේ. අන්න ඒ බඳු මනසකට තමයි කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කරගන්නවා කියලා කියන්නේ. ඇයි ලෙඩ වෙන තමන්ව නිර්මාණය කරගන්නේ තමන්ම තමයි ලෙඩ වුණ මම. හැබැයි එන්නතනේ අපි හොඳට බෙදා ගන්න ඕන දෙයක් තියෙනවා මෙතනදී. ඒ තමයි ලෙඩවීම කියන ධර්මය. ලෙඩවීම කියන ධර්මය එකක්, ලෙඩවීම කියන දුක තවත් එකක්. ලෙඩවීම කියන ධර්මයට ලෙඩවීම කියන දුක අයිති නැහැ. මේ කියන කාරණාව බොහොම නුවණින්ම තේරුම් ගන්නට ඕන කාරණාවක්. ඒ කියන්නේ වේදනාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ මම ලෙඩ වුණා කියලා අපි මානසිකව ඇදවැටෙන මානසික දුක ගැනයි නැත්නම් ඒකට කියන අපි වචනයක් පාවිච්චි කරනවා දෝමනස්ස කියලා. මේ කතා කරන්නේ දෝමනස්සය පිළිබඳව. දෝමනස්සය පිළිබඳව කතා කරනකොට දැන් ඒ මානසිකව මම ලෙඩ වුණා මගේ අය ලෙඩ වුණා කියලා අපි ඇති කරගන්නවා නම් යම් සංකල්පනාවක් එමෙතන අන්න ඒක වැරදි සංකල්පනාවක්. ඒක ඉතාම වැරදි සහගත මානසිකාරයක්. මේ මානසිකාරයේ වැරදි කියලා කියන්නේ පින්නතුනේ අපි අපේ ජීවිතයේ අපි හැම මොහොතකදීම ඇසුරු කරන්නේ මම නොවුණු ධර්මතා ටිකක්. ඇහැට රූපයක් පේනවා. ඒ රූප පේනන රූපේ ආරම්භය අපි සංකල්පනා ගොඩනගා ගන්නවා. කනට ශබ්දයක් ඇහෙනවා. ඇහෙන ශබ්දේ ආරම්භය අපි සංකල්පනා ගොඩනගා ගන්නවා. ඊට පස්සේ නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ මේ විදිහට අපිට නොයේ කරමුණු අපි ග්‍රහණය කර ගැනීම සිද්ධ කරනවා. මේ අරමුණු ග්‍රහණය කර ගැනීම සිද්ධ කරනකොට පින්නතුනේ අපිට මෙතනදී හොඳට දකින්න පුළුවන් දේ තමයි ලෙඩවීම කියන දේ කොයි වෙලාවකවත් ස්කන්ධ ධර්මයකට පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ රූපය කියන දෙයට ලෙඩවීම කියන දේ පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ. ඊට පස්සේ වේදනාව කියන එක ඇතුළේ ලෙඩවීම කියන දේ පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංඥාව කියන එක ඇතුළේ ලෙඩවීම කියන දේ පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරය විඥානය කියන එක ඇතුළේ ලෙඩවීම කියන එක පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ පෙන්වන්න බැරි තැනක තමයි අපි ලෙඩවීම කියන එක විඳින්නේ. ඒ කියන්නේ නැති තැනක නැති දෙයක් ඇති හැටියට අරගෙන විඳින එක තමයි පින්නතුනේ අපේ තියෙන ලක්ෂණය අපේ තියෙන ස්වභාවය බවට පත් වෙන්නේ. නැති දෙයක් ඇති විදිහට අරගෙන විඳිනකම. එතකොට මේ නැති දෙයක් ඇති හැටියට අරගෙන විඳිනකම කිව්වහම පින්නතුනේ අපේ ජීවිතයේ අපිට දකින්න පුළුවන් સિદ્ધාන්තයක් තියෙනවා. මේ સિદ્ધාන්තය ඊටාම ගැඹුරුයි. ඒ නිසාම ඔබට නුවණින්ම මේ ගැන කල්පනා කරන්නට වෙනවා. ඒ කියන්නේ හොඳට කල්පනාවෙන්ම මේ වැදගත් කාරණාව පිළිබඳ ඔබේ අවධානය ඔබේ සිහිය යොමු කරන්නට කියලා ශ්‍රීපත් කරනවා. පින තුනෙන් අපේ ජීවිතය ඇසුරු කරන්නේ ධර්මතා පහක්. මොනවද ඒ ධර්මතා පහ? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ධර්මතා පහ. ඒකෝට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ධර්මතා පහ ඇසුරු කරනකොට ඒකෙති රූපය කියලා කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතෝ සහ සතර මහා ධාතෝ නිසා පවත්නා උපාදාය රූපය. එතකොට මේ සතර මහා ධාතු රූපය කියලා කියන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධර්මතා හතරට කියනවා සතර මහා ධාතු රූපය. එතකොට පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය, තද ස්වභාවය. දැන් අපි අතින් ඇල්ලුවොත් යම් කිසි දෙයක් අතට ස්පර්ශ වෙනවා අතට ගැටෙනවා එතකොට කයට ස්පර්ශ වෙනවා කයට යම් කිසි දෙයක් අදට තේරෙනවා අන්නේ තේරුම් ගන්න එළියේ තියෙන පද ගතියට කියනවා රළු කරකස සියුම් වෙන්න පුළුවන් අපිට මෘදු මොලොක් කියලා හසු වෙන දේ වෙන්න පුළුවන් ඕනම ස්වභාවයකට කියනවා පින්නතුනේ මේ පඨවි ගතිය කියලා. මේකට කියනවා තද ගතිය, තද ස්වභාවය. ඒකට මේ කියන්නේ ස්වභාව අර්ථයකින්. ඊට පස්සේ ආපෝ කියලා කියනවා මේ ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවයට. ආපෝ ධාතුව. ඒ වගේම තේජෝ ධාතුව කියලා කියනවා මේ උණුසුම්, දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයට කියනවා තේජෝ ධාතුව කියලා. එතකොට තේජෝ ධාතුවේ ලක්ෂණය තමයි උණුසුම් බව, දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. ඒක මේ තේජෝ ධාතුවේ තියෙන ලක්ෂණයක්. තේජෝ ධාතුවේ තියෙන ස්වභාවයක්. වායෝ ධාතුව කියලා කියන්නේ හමන, පින්දෙන, හැකිලෙන ස්වභාවයට. එතකොට මේ ධාතු කියලා කියන්නේ පින්නතුනේ ස්වභාව අර්ථයකින් ස්වභාව ලක්ෂණයකින් එතකොට මේ ලෝකය නිර්මාණය වීම ගැන භෞතිකව කතා කළා කතා කරන ධර්මතා හතරක් තියෙනවානේ පස්තිය ගිනිසුලන් කියලා. ඒකට අන්න ඒ දෙයම ස්වභාව අර්ථයෙන් බුදුසසුන තුළ විවරණයට ලක් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතු කොටස් හතරකින්. ඒකට මේ කය දිහා බැලුවාම අපිට පඨවි ධාතුව අනුව යන කොටස් දකින්න පුළුවන්කම තියෙනවා. මොනවාද පටවි ධාතුව අණු යන කොටස් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු මේ වගේ අතින් ඇල්ලුවාම ගැටෙන බවකින් තියෙන ස්පර්ශ වෙන බවකින් තියෙන වලට කියනවා අපි පටවි ධාතුව අදිමත් පටවි ධාතුවට අනුෝජීපු දේවල්. ඒකෝට පින්නතුන් දැන් තද ගතිය මේ කයේ තියෙන තද ස්වභාවයට මම කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ තදගතිය තද ස්වභාවයට මගේ කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒකෝට තදගතිය තද ස්වභාවයක් විතරයි. ආපෝ ධාතුව කියලා කියනවා මේ ඇලෙන, බැඳෙන, වැగిරෙන ස්වභාවය. එතකොට අපි ගත්තොත් ලේ වෙන්න පුළුවන්, කඳුළු වෙන්න පුළුවන්, මුත්‍රා වෙන්නත් පුළුවන්, සරව වෙන්නත් පුළුවන් යම් කිසි වැగిරෙන බවකින් තියෙනවා නම් යම් දෙයක්. ඒ වැగిරෙන බවකින් යුක්ත දෙයට කියනවා අපි ආපෝ ධාතුව අධිමත්ත කොටස් කියලා. ඒ කියන්නේ ආපෝ ධාතුව වැඩිපුර පවත්නා කොටස්. ඒකට පඨවි ධාතුව වැඩිපුර තියෙන කොටස් තියෙනවා ආපෝ ධාතුව අධිමස්ත කොටස් තියෙනවා ඒ වගේම වායෝ ධාතුවක් තියෙනවා වායෝ ධාතුව කියලා කියන්නේ වාතය දැන් අපි ගත්තොත් ආහාර දිරවීම සඳහා උපකාර කරන කුච්චිසේ වාතය තියෙනවා ඒ වගේම ඒ ඒ අතපය එසවීම සඳහා උපකාර වන අංගමංගානුසාරී වාතය තියෙනවා ඊට පස්සේ ඔක්කාරයට එන උගුරට එනවා කියලා අපි කියන්නේ. ඒකට ඒකට කියනවා උද්දංගම වාතය කියලා. ඒ වගේම අධෝගම් වාතය තියෙනවා. මේ විදිහට කය ඇසුරු කරගෙන පවත්වන වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ වගේම තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් ගතියක් තියෙනවා මේකේ. එතකොට මේ උණුසුම් ගතිය වායෝ ධාතුවට තේජෝ ධාතුවට අයත් උණුසුම් ගතිය කියන එක ඒ ප්‍රශ්නයක් විදිහට අපි තේරුම් ගන්නවා වගේම මේක තවත් අර්ථයක් තියෙන. ඒ තමයි දිරවන, තවන, පැසවන ස්වභාවය. ආහාර විරායයක් තියෙනවා නම් කයේ දිරීමක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් පුංචි ළමයෙක් ලොකු වෙනවා කියලා අපි කියන්නේ ලොකු කෙනෙක් වයසට යනවා කියලා අපි කියන්නේ. එතකොට මේ බව තීරණය වෙන්නේ මේ කය අසුරු කරගෙන තියෙන තේජෝ ධාතුව නිසා. දැන් ගහක් ලොකු වෙනවා. ගහක ගෙඩියක් ඉදෙනවා. එතකොට මේ ක්‍රමක්‍රමයෙන් ක්ෂය වීම කරා අරගෙන යන එක विद्यमान වෙන්නේ පින්නතුනේ මේ කය හෝ රූපය අසුර කරගෙන පවතින තේජෝ ගුණිකත්වයේ නිසා. එහෙමත් නැතිනම් උණුසුම කියන දේ, එහෙමත් නැතිනම් ඒක අසුර කරගෙන පවතින තාපනය කියන දේ නිසා. එතකොට මෙන්න මේ ධර්මතා ටික මේ කය අසුර කරගෙන තියෙන ප්‍රධාන ස්වභාව ලක්ෂණ හතරක්. එතකොට මේ ස්වභාව ලක්ෂණ හතර යම් තැනක නිර්මාණය වෙනකොට ස්වභාව ලක්ෂණ හතර යම් තැනක හැදෙනකොට පින්නතුනේ ඒ තැනක නිර්මාණය වෙනව තවත් දෙයක් මොනවද ඒ තැනක ඇති වෙනව වර්ණ ගන්ධ රස ඕජා කියලා ධර්මතා ටිකක් වර්ණය කියලා කියන්නේ පැහැ සතහනක් කියන එකට වර්ණය කියලා කියනවා පාට ටිකක් පාට සතහනක් කියන එකට එතකොට දැන් සතර මහා ධාතුව අර අපි කලින් කියපු පඨවි ආපෝ තේජෝ ආයෝ කියන එක යම් තැනක එකතු වෙනවා නම් එකතු වෙන තැනක ඒට අදාළ වූ වර්ණයක් තියෙනවා. ඒට අදාළ වූ ගන්ධයක් තියෙනවා. ඒකට අදාළ වුණ රසයක් තියෙනවා. ඒකට අදාළව ඕජාවක් නැතිනම් ඒක අදාළ කරගත්ත සාරවත් බවක් තියෙනවා. එතකොට මෙන්න මේ අටට කියනවා සුද්ධාෂ්ටක රූප කියලා. ඒ කියන්නේ මේ සුද්ධාෂ්ටක රූප කියන එක මේ ඇහැට පෙනෙන මහා ලොකු දෙයක් නෙමෙයි. මේක සුද්ධාෂ්ටක රූපය කියන එක ඉතාම සියුම් මේ කලාප මට්ටමින් අපි කතා කරන දෙයක්. එතකොට මෙන්න මේ ධර්මතා සමුදායක එකතුවක් තමයි පින්නතුනේ අපිට පේන රූපයක් කියලා අපි කතා කරන්නේ. දැන් මේ වටාපත කියලා රූපයක් ඔබට පෙනෙනවා නම් මේ වටාපත කියන රූපය ඇතුළත ඔබට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන මේ ධර්මතා ටිකේ පැවැත්මක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔය එකකවත් ඇත්තේ නැහැ පින්නතුනේ මම කියන්න පුළුවන්කම. ඔය එකකවත් ඇත්තේ නැහැ මගේ කියන්න පුළුවන්කම. ඔබට එක අතක් අරගෙන ඔබේ අනිත් අත ස්පර්ශ කරනකොට ඔබට දැනෙනවා ස්පර්ශයක්. එහෙමත් නැතිනම් තද ගතියක් අතට හසු වෙනවා. එතකොට අන්න ඒ ස්පර්ශ වෙනකම තද ගතිය කියන එක වෙනතුනේ ඔබට විතරක් අයිති දෙයක් එහෙම නෙමෙයි. ඒ තද ගතිය යාචමේ අජ්ජත්තිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු රේවේසා. යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් මේ පටවි ධාතුව එක සමානයි. එතකොට දැන් මේ පටවි ධාතුව සමානයි කියලා කියන්නේ ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඇති කරගත්ත මේ පඨවි ධාතුව සමාන ලක්ෂණයකින් යුක්තයි. සම්නේසෝ මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති. ඒක මම නෙමෙයි, ඒක මගේ නෙමෙයි, ඒක මගේ ආත්මය එහෙම නෙමෙයි. තදගතිය කියන එක මම නෙමෙයි මේ රූපය අසුරු කරගෙන තියෙන තදගතිය මම වුණොත් එහෙම බාහිර තියෙන තද ස්වභාවයේ තදගතිය මගේ නෙමෙයි කියන එක කියන්න බෑනේ. එනිසා තදගතිය කියන එක ඇතුලේ මිනිස්සු හිතියේ නෑ තදගතිය කියන එක ඇතුලේ දරුවෝ හිතියේ නෑ අම්මා තාත්තා හිතියේ නෑ තදගතිය කියන එක ඇතුලේ මම හිතියේ නැහැ එතකොට අපිට ඒක හොඳට නිශ්චය කරගන්නට වෙනවා තදගතිය කියන එක මම නෙමෙයි එහෙනම් ආපෝ ධාතුව කියන එක ගලන වැగిරෙන ඇලෙන බැඳෙන ස්වභාවය ඒ ගතිය මම නෙමෙයි ඒක මගේත් නෙමෙයි ඒක මගේ ආත්මය එහෙම නෙමෙයි වායෝ ධාතුවත් එහෙමයි තේජෝ ධාතුවත් එහෙමයි මේ ඔක්කොම මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි. ඒකෝට මම නොවන මගේ නොවන මගේ ආත්මය නොවන ධර්මතා ටිකක් අපි මම කියලා අල්ලගන්නවා. මගේ කියලා අල්ලගන්නවා. එතකොට මේ මම මගේ කියලා පුද්ගලයෙක් කියලා ගත්තට පස්සේ පින්න තුනේ දැන් ඔන්න අපිට ලැබිලා තියෙන මොකක් කරගන්නද? දුක් විඳින්න පුළුවන්. වෙනස් වෙන්නේ මොකද්ද? ඔගේ පටවි ධාතුව වැඩි වුණත් දුක. ආපෝ ධාතුව වැඩි වුණත් ලෙඩ. වායෝ ධාතුව ලෙඩ වුණත් වේදනාව එහෙමත් නැතිනම් දුක. තේජෝ ධාතුව වැඩි වුණත් එතනත් දුක. ඒකෝට දැන් වෙනස් වෙන්නේ දුක වෙනස් වෙනවා කියන වෙනස් වෙන්නේ රූපය ධාතුව ධාතුව වෙනස් වෙන තැනක පින්නතුනේ දුක එනවා කියන එකක් වෙනම තිබ්බේ නැහැ. හැබැයි මේක උපාදාන වශයෙන් අල්ලගෙන තියෙනකොට අන්න අපිට මට වෙනවා කියන දුක විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් පින්නතුනේ මේ දුකෙන් කොටසක් අපිට අයින් කරන්න පුළුවන් කොටසක් තියෙනවා. කායිකව ලැබෙන වේදනාව කියන එක කොහොමත් ලැබෙන දෙයක අපිට අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි කායික වේදනාව අල්ලගෙන මම ලෙඩ වෙනවා කියලා ඇති කරගන්න මනෝ දුක්ඛය. එවත් නැතිනම් මානසික දුම්නස කියන එක අපිට ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. මානසික දුම්නස කියන එක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව බවට පත් වෙන්නේ. ඒ පින්නතුනේ ලෙඩවීම කියන එකක් මම ලෙඩ වුණා, මගේ අය ලෙඩ වුණා කියලා දුක් විඳින්නේ අපි මනසින් අල්ලගෙන මිසක වෙනත් තැනකින් නෙමෙයිනේ. දැන් දරුවා ලෙඩවීම නිසා ඇතිවෙන දුක පින්නතුනේ කවදාවත් රූපයක් විදිහට වේදනාවක් විදිහට ඔබට උරුම වෙන්නේ නැහැනේ. ඔබ ඒක විඳින්නේ නැහැ. හැබැයි ඔබ විඳින්නේ මොකද්ද? ඒ ඒ රූපය මම මගේ කියලා ගත්ත කම නිසා ඔබට මගේ දරුවා ලෙඩ වුණා කියන දුක විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් දරුවා ලෙඩ වුණා කියන එක ඔබට කොයි විදිහකටවත් වේදනාවක් විදිහට කායික වේදනාවක් විදිහට ලැබෙන දෙයක් නෙමෙයි. ඒක ලැබෙන්නේ කොහෙටද? ඒක ලැබෙන එකම තැන තමයි මානසික වේදනාවක් විදිහට. එතකොට දැන් මානසික වේදනාව පින්නතුනේ අපි හරි ප්‍රබලව පවත්නවා. ඒ ප්‍රබලව පවත්නවා කියලා කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මේ හරියට මේ ශල්‍යයක් වගේ උලක් වගේ කියලා. කටුවක් ඇනනොත් මේ කටුව ගලව ගන්න අපි මොකද කරන්නේ? තව කටුවක් අරගෙන එතන හාරනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ අසෘතවත් ප්‍රසජ්ජනය ධර්මයේ නොදන්න කෙනා මේ ලෝකයේ ඇති වෙන එකම දුක තවත් දුකක් බවට පරිවර්තනය කරගන්නවා. ඇති වෙන දුක තවත් දුකක් බවට පරිවර්තනය කරගන්නවා. එකම දුක දෙපැත්තකින් නිදිනවා කියනවා. කොහොමද අපි එකම දුක දෙපැත්තකින් විඳින්නේ? එන්නතේ අපි එකම දුක දෙපැත්තකින් විඳින්නේ කායික දුකක් ඇති වෙනවා. කායික දුක ඇති වෙනකොට මම මට දුකයි මම දුක් වුණා මටම මේ දුක එනවා කියන දේත් අපි විඳිනවා. එන්නතේ මේ දේ අපි විඳිනකොට ඒකේ තියෙන විපාකය මොකද්ද? ඒකේ තියෙන විපාකය තමයි පින්නතුනේ අපිට හැමදාම දුම්නසින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මට දැන් පැයක් තිස්සේ ඔළුව රිදෙනවා කියලා අපි විඳින්නේ ඒ පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම දැන් ඔබට ලැබෙන නිසා නෙමෙයිනේ. ඔබට කොයිම වෙලාවකවත් කායිකව දැනෙන්නේ නැහැනේ පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම. ගිය තප්පරේක අනිත්‍ය නම් අනිත්‍යයි. ඒක ඒ තප්පරේ තිබුණා නම් යම් වේදනාවක් දැනුණා නම් ඒ හැමදේම නැති වෙලා ගියපු දෙයක්. ඒක දැන් ඔබට දැනෙන විදිහක් නෑ. හැබැයි මානසිකව ඔබ ඇති කරගන්න දේ තමයි මම ලෙඩ වුණ කෙනෙක්. අපි මේ මානසිකව ඇති කරගන්න විහිතිකාවක් තියෙනවා මානසිකව ඇති කරගන්න බයක් තියෙනවා මානසිකව ඇති කරගන්න දුම්නසක් තියෙනවා එනිසා මේකට විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ අපි වැඩිපුරම දුක් විඳින්නේ කායික දුකට වැඩිය මානසික දුක කායික දුක කියන එක ඇවිල්ලා මොහොතෙන් හටගෙන ඒ මොහොතේ නැති වෙලා යනවා නැවත ඇති වෙලා නැවත හටගෙන නැති වෙලා යනවා ඒකට හේතු නිසා සකස් වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන බවකින් මේ හටගෙන නැති වෙනවා හටගෙන නැති වෙනවා හටගෙන නැති වෙනවා කියන ධර්මතාවයක් තමයි අපිට කායික වේදනාවේ තියෙන්නේ. හැබැයි හටගෙන නැති වෙන බව දැනගන්න බෑ නම් හටගෙන නැති වෙන බව කියන එක අපිට තේරුම් ගන්න බෑ නම් අපිට මොකද්ද වෙන්නේ පින්නතුනේ? හටගෙන නිරුද්ධ වෙනවා කියන බව තේරුම් ගන්න බැරි වුණොත් අපිට හම්බ වෙනවා එක දිගට දුක් විඳින මාව. එක දිගට දුක් විඳින පුද්ගලයෙක්. එක දිගට දුක් විඳින පුද්ගලයෙක් අපිට ලැබෙනකොට පින්නතුනේ ඒක අර නකුල පිටුතුමාට කියපු කතාවෙන් අපිට හම්බ වෙනවා ලෙඩවන කය ඇතුව ලෙඩවෙන මනසක් හදාගෙන අපි. ඇයි ලෙඩවෙන මාව මම දැන් ලෙඩ වෙලා මම මට දැන් බෑ මම දැන් හරි අමාරුයි. එතකොට මට මේවා දාලා යන්න වෙනවා. දැන් දුක වෙහෙස විඩාව ජීවිතේට කෙනෙකුගේ එන්න පුළුවන් හොඳම තැන් ටික. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ ගෘහපතියට අවවාද කළේ ඔබ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් හදාගන්න. ඒක තමයි වටින්නේ කියලා. දැන් ලෙඩ නොවන මනසක් හදාගන්න යනකොට පින්නතුනේ අපිට සිද්ධ වෙනවා රූපය අනුව වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න රූපය අනුව පිහිටා නොසිටින මනසක් හදාගන්න. එතකොට රූපය අනුව පිහිටා පිහිටා නොසිටින මනසක් හදාගන්න නම් අපිට රූපේ ඇත්ත කතාව දකින්නට වෙනවා. මොකද්ද රූපේ ඇත්ත කතාව? නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ. එතන සත්‍යයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. ජීවයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ වගේම ශුන්‍යෝ ඒක ශුන්‍ය වුණ ධර්මයක්. එතකොට ඒක සත්ව පුද්ගල ආත්ම වශයෙන් ඇසුරු කරන්නට පුළුවන් දෙයක් එත නැත්තේ නෑ සත්ව පුද්ගල ආත්ම වශයෙන් දකින්න පුළුවන් තැනක් ඒ රූපය ඇතුලේ ඇත්තේ නෑ. අපිට දකින්න වෙනවා ඒක ඇතුලේ තියෙන යථාර්ථය පිළිබඳව. ඒ නිසා දැන් ඔබට සිද්ධ වෙනවා කලාප සම්මර්ෂණයක් කරන්න. කලාප සම්මර්ෂණයක් කියලා කිව්වේ ඔබ නිකන් ඉන්න වෙලාවට ඔබ රූපය ගැන ඔබේ හොඳට අවධානය යොමු කරලා රූපය ගැන හොඳට ඇත්ත ඇති හැටියට මෙනෙහි කරලා බලන්න. වෙනතනේ අපි රූපය කියන දේ ගොඩ නැගෙන්නේ කොහොමද? රූපය කියන දේ කනබුන ආහාර ප්‍රත්‍ය නිසා ඇති වෙන දෙයක් නේ. මේ කය ඇති කර ගැනීම සඳහා බත් පාන්, කව්පිමුන් ඇත ආදී ආහාර ද්‍රව්‍යනේ දාන්නේ. මේ එකක්වත් ආත්ම කැලි නෙමෙයි, පුද්ගල කැලි නෙමෙයි එකක්වත්. එතකොට බක්පාං කව්පි මුඤ්ඤට කියන මේ අනාත්ම ධර්මතා ටික අනුව තමයි මේ කය පෝෂණය වෙන්නේ. එතකොට මේ පෝෂණය වෙන කැලී ආත්ම වෙන්න බෑනේ. පෝෂණය වෙන කැලී පුද්ගල වෙන්න බෑනේ. මම උන කැලී නෙමෙයි නම් මේ කය උපදවන්නේ මම මම උන කැලී නෙමෙයි නම් මේ කය සකස් කරන්නේ. එහෙනම් ඒ සකස් වුණ කැලී ටික සකස් වුණ දේවල් මම වෙන්නවත් සකස් වුණ දේවල් මගේ වෙන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා අපිට දැන් සිද්ධ වෙනවා සම්මර්ෂණය කරන්න කය හැදිලා තියෙන්නේ ඒ වගේ අනාත්ම ආහාර ප්‍රත්‍යයෙන්. ආහාරය අනාත්මයි නම් අනාත්ම ආහාරය මුල් කරගත්ත මේ කයත් අනාත්මයි කියන දැනුමක් අපිට ඇති කරගන්න පුළුවන්. එතකොට අර ධාතු කොටස් පිළිබඳව අපි කතා කළා වගේම කෙනෙකුට පුළුවන් ධාතු කොටස් පිළිබඳව සම්මර්ෂණයක් කරන්නට. එතකොට එයා ධාතු කොටස් පිළිබඳව සම්මර්ෂණය කරන්නට යනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන අර සතර මහා ධාතු පිළිබඳව එයාට සම්මර්ෂණය කරනවා. එයා සම්මර්ෂණය කරනකොට එයාට පේනවා තද ගතිය, තද ස්වභාවය මම කියලා ගන්න බෑ. යාච මේ අජ්ජත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේවේසං. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම් බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් පඨවි ධාතුව එක සමානයි. මේ දෙක දෙකක් නෙමෙයි මේ දෙක එක එකම පටවි ධාතුව. එතකොට එකම පටවි ධාතුවේ ආධ්‍යාත්මික සහ බාහිර පටවි ධාතුව කියන තැනක මේ එකක් මම වෙන්නත් එකක් තව අජීවිතයක් වෙන්නත් පුළුවන් කමක් නැත්තේ නෑ. පටවි ධාතුවට හිතෙන්නේ නෑ යමක්. ආපෝ ධාතුවට යමක් හිතෙන්නේ නෑ. වායෝ ධාතුවට යමක් හිතෙන්නේ නැහැ. තේජෝ ධාතුවට යමක් හිතෙන්නේ නැහැ. එනිසා මේකේ රූපයේ ස්වභාවය තමයි පිනතුනේ යම් කිසි පුද්ගල බවක්, ආත්ම බවක්, ආත්ම කොටසක් මේ රූපය ඇතුළේ නැතිකම. ඒ නිසා තමයි නිස්සත්ත්වෝ කියලා කිව්වේ. මේක සත්වයක් නෙමෙයි. මේ රූපය සත්වයක් නෙමෙයි. සත්වයක් කියලා ගන්න සුදුසු තැනක් නෙමෙයි. කියන්නේ ලෝකේ සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ කියනෝ නෙමෙයි. සත්වයක් වශයෙන් ග්‍රහණය කරගන්න, සත්වයක් වශයෙන් අල්ලගන්න සුදුසු දෙයක් මේ රූපේ නැහැ. ඇයි රූපේ තියෙන පඨවි ධාතුව, රූපේ තියෙන ආපෝ ධාතුව, රූපේ තියෙන තේජෝ ධාතුව, රූපේ තියෙන වායෝ ධාතුව කියන මේ කොටස් ටික. එතකොට මේක ඇතුලේ සත්වයක් කියලා ගණනය කරන්න පුළුවන් දෙයක් නැහැ. පඨවි ධාතුව සත්‍යය වුණොත් මේ පඨවි ධාතුව තියෙන හැම තැනකම සත්‍යය ඉන්නවා කියන්න සිද්ධ වෙනවනේ. ආපෝ ධාතුව සත්‍යය වුණොත් එහෙම ආපෝ ධාතුව ඇති හැම තැනකම සත්‍යය ඉන්නවා කියන්න සිද්ධ වෙනවනේ. ඒ වගේම තේජෝ වායෝ ධාතුව ඒ විදිහටමයි. එතකොට පින්නතුනේ අපිට හොඳ නුවණක් ඇති වෙනවා සම්මර්ෂණමය ප්‍රඥාවක් ඇති වෙනවා රූපේ පිළිබඳව මේ රූපේහි ඇත්තේ නැහැ කිසිම දෙයක් සත්වයේ පුද්ගලයේ ආත්මයක් ලෙස ග්‍රහණය කරගන්න පුළුවන් කියලා අපිට රූපය ගැන හොඳ දැක්මක් ඇති වෙනවා. එතකොට සත්ව පුද්ගල භාව වශයෙන් රූපේ පණවන්න තැනක් නැහැ. එතකොට රූපය වෙනස් වෙනකොට රූපය විපරිණාමයටපත් වෙනකොට ඒ අරඹය අනේ මම ලෙඩ වෙනවා මට හරි දුකයි කියන තැන අපිට ඇති කරගන්න හේතු ටික නැති කරනවා. මේක එක පැත්තකින් එක තාක්ෂණයක්. මේක එක පැත්තකින් ගත්තාම එක විද්‍යාවක්. ඒ තමයි පින්නතුනේ මේ නාම රූප ධර්ම සහ විඥානය කියන මේ කාරණා දෙක අතර සිද්ධ වෙන මේ සම්බන්ධතාවය පිළිබඳව අවබෝධ කරගන්න විද්‍යාව. එතකොට ඒ නාම රූප ධර්මයේ සහ විඥානයේ කියන දේ අතර තියෙන සම්බන්ධතාවය කියනකොට විඥානය එමත් නැතිනම් අපේ සිත හැම වෙලාවකදීම මේ රූපය සහ නාම ධර්ම සාත්‍යකයේ පිහිට ලැබමින් පවතිනවා. ඒ වගේම සිත අනුව නාම ධර්මය සහ රූපය සකස් වෙනවා. එතකොට නාම රූපය විඥාණයට අනුවත් විඥාණය නාම රූපයට අනුවත් අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන තැනක අන්‍යෝන්‍යව සිද්ධ වෙන තැනක තමයි පින්නතුනේ අපි මේ පුද්ගල භව වශයෙන් ග්‍රහණය කරගන්නේ මේ දෙක බෙදාගන්නේ නැතිකම නිසා. ඒකට බෙදාගන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? අපි හිතේ ස්වභාවය දන්නේ නැහැ. හිත නිසා ඇතිවන හිත ඇසුරු කරන හිත වෙනස් කරන නාම රූප ධර්මය දන්නේ නැහැ. ඒ නිසා නාම රූප ධර්මය අරඹයා අපි පුද්ගල භාවයේ පවත්නවා විඥානය පිළිබඳවත් අපි ආත්ම සංකල්පයක් පවත්නවා. එතකොට මේ නාම රූප ධර්මයේ නිසා පුද්ගල භාවයක් නාම රූප ධර්මයේ නිසා ආත්ම සංකල්පනාවක් පවත්වන අපිට පින්නතුනේ ඒක අර දුක උපද්දන්න සසර පැවැත්ම ඒ විදිහටම අරගෙන යන්න හේතුවක් බවට පත් වෙනවා. එනිසා දැන් මෙතනදී අපිට තියෙනවා හොඳ ප්‍රඥාවෙන් सिद्ध කරන්න කාරණාවක් නුවණට තියෙනවා सिद्ध කරන්න දෙයක්. ඒ නුවණට सिद्ध කරන්න තියෙන දේ තමයි මෙන්න මේ නාම රූප පරිච්ඡේදය නැතිනම් මේ දෙක එකක් කරලා අපිට අල්ලලා දෙන තැන අපිට වෙන් කරගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ ශාස්ත්‍රයේ දකින්න තියෙන වැදගත්ම සහ ගැඹුරුම දේ මේ නාම රූප දෙක වෙන්කොට හඳුනා ගැනීම වෙන්කොට අවබෝධ කිරීම කියන කාරණය. මේ නාම රූප ධර්මයේ අපි සම්මර්ෂණය කරනකොට වෙන් වෙන් වශයෙන් දකිනකොට අපිට රූපය පිළිබඳව තේරුම් ගන්නට සිද්ධ වෙනවා නාම ධර්මතා පිළිබඳව තේරුම් ගන්න වෙනවා ඒකට එතන තේරුම් ගැනීමේදී අපිට වැදගත්ම දේ තමයි අපි සිදු කරන සම්මර්ෂණය එහෙම නැතිනම් මානසිකාරයේ පවත්වන්නේ කොහොමද කියන එක ඒ මානසිකාරයේ පැවැත්වීමේදී ප්‍රධාන දෙයක් තමයි පින්නතුනි අපිට රූපේ නම් රූපේ හම්බ වෙන තැනක් තියෙනවා අතීත අනාගත පච්චුප්පන්න ඕලාරික සුකුම ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත දුර ළඟ කියලා අපි කතා කරන මේ ආකාරයෙන් තමයි රූපය කියන දේ අපි ග්‍රහණය කරගන්නේ රූපය කියන දේ අපි ගෝචර කරගන්නේ එතකොට අතීත අනාගත වර්තමානයි කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේහි අපිට රූපය ඇසුරු වෙනවා කොහොමද අපි හිතනවා අතීතයේදී අපි රූප දැක්කා කියලා ඒ වගේම අපිට වර්තමානයේ රූප පේනවා. අනාගතයේක රූප තියෙනවා. අපි මෙන්න මේ විදිහට දැක්කා ඒ වගේම පේනවා අනාගතයට හම්බ වෙනවා කියලා අපි ඇති කරගන්න කල්පනාවක් තියෙනවා. අපි ඇති කරගන්න හිතින් හිතන කමක් තියෙනවා. ඒ වගේම අපිට හම්බෙනවා ආධ්‍යාත්මික රූප. ඒ කියන්නේ සමාගය කියලා ගන්න රූප හම්බෙනවා. ඒ වගේම බාහිර රූප කියලා හම්බෙනවා. ඊට පස්සේ රළු රූප හම්බෙනවා. සියුම් රූප හම්බ වෙනවා. ඒ කියන්නේ ගොරෝසු ඕලාරික රූප සහ ඊටාම සියුම් රූප. ඒ වගේම හීන රූප ලෝකෙ හීනයයි සම්මත මිනිස්සු බොහොම පහත් කියලා කියන මට්ටමේ රූප තියෙනවා. ඒ වගේම ප්‍රණීත රූප තියෙනවා. ප්‍රණීත රූප කියලා කියන්නේ ලෝකෙ බොහොම ශ්‍රේෂ්ඨයි කියලා කියන හොඳයි කියලා සම්මත යහපත් කියලා කියන රූප තියෙනවා. එතකොට යමක් දුර නම් ඒ දුර පවතින රූප අවබෝධයෙන් දුෂ්කර සහ දුර පවත්නා රූප තියෙනවා. ඒ වගේම තව රූප කොටසක් තියෙනවා සමීපේහි පවත්නා රූප. ඒකට දැන් අපිට මේ රූපය කියන එක අපිට හම්බ වෙන තැන් ටිකක් තමයි ඔය අපි කතා කරන්නේ. අපි රූපය අසුරු කරන්නේ ওই වගේ තැන් ටිකක. ඒකට ඔය තැන් ටිකක කතා කරන රූපය ගැන අපිට සම්මර්ෂණය කරන්නට කියනවා සබ්බං රූපං අනිච්චතෝ වවත්තේති අය අයං සම්මසන ඒකං සම්මසන එතකොට මේ සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්න මේක එක සම්මර්ෂණයක් මේක එක නුවණක් කියලා කියනවා එතකොට රූපය සම්මර්ෂණය කිරීම රූපය ගැන බලන එක එක සම්මර්ෂණයක් තමයි අපිට කරන්න තියෙන අනිත් අනිත්‍යයි කියලා අපි දකින දැකීම. අනිත්‍යයි කියලා පවත්වන සම්මර්ෂණය. පින්තුනේ අනිත්‍යයි කියලා රූපය ගැන අපි කතා කරන්නේ රූපයේහි අනිත්‍යතාවය කියලා. ඇති දෙයක නැති වෙන බව එහෙම නෙමෙයි. ඇති දෙයක නැති වෙන බව අපිට අනිත්‍යයි කියලා නම් කරන්නට අනිත්‍යයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇති දෙයක නැති වෙන බව කියන එක අනිත්‍යයි කියලා අපිට ලෝකය තුල දැක්මක් තුල කතා කරන්න පුළුවන්. ලෞකික නුවණක් විදිහට ලෞකික දෙයක් විදිහට කලකිරීම පිණිස ලෝකයේ තියෙන දෙයක් තේරුම් ගන්න දෙයක් විදිහට. හැබැයි ඒක නිවන් දැකීම පිණිස හේතු වන දර්ශනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක මොකද්ද මේ මෙතන අනිත්‍යයි කියලා කතා කරන සම්මර්ෂණය. එහෙමත් නැතිනම් නිවීම පිණිස දුක නැති කිරීම පිණිස අපි තේරුම් ගන්නට ඕනේ අනිත්‍යයි කියන සංකල්පය මොකද්ද? එතකොට ඒක තේරුම් ගන්නට වෙන්නේ පින්නතුනේ සබ්බං රූපං සියලුම රූපය අනිත්‍ය වූ දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා කියන තැන. එතකොට සියලුම රූපය කියලා කියන්නේ පින්නතුනේ සියලුම රූපය කියනකොට එතනදී අපිට හම්බ වෙනවා වර්ණ රූපය. වර්ණ රූපය කියන තැනදී ඇහැට පේන රූපේ නම් වර්ණ සතහනයි. ඒ වර්ණ සතහනෙන් තොර දෙයක් අපිට වෙන පේන්නේ නැහැ. අතීතේ පෙනුන දේ වර්තමානයේ පේන්නේ නැහැ. අලුතෙන්මයි පාට ටිකක් අපිට පේන්නේ. අපි මනසෙන් කල්පනා කරන අතීත දේ තමයි මේ ආපහු අපිට පේන්නේ කියලා. නමුත් අතීතේ තිබුණ දේ කවදාවත් වර්තමානයේ තුල දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම වර්තමානය තුල තියෙන දේ අනාගතයට දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා එතන රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වී යන දෙයක්. ඒ නිසා රූපයට කියන අනිත්‍ය ධර්මයක් කියලා. ඒ අනිත්‍යයි කියලා මෙනෙහි කරන සම්මසනයක් තියෙනවා. නැතිනම් මෙනෙහි කරන ක්‍රමයක් තියෙනවා. ඒ අනිත්‍යයි කියලා ඒ විදිහට මෙනෙහි කරනකොට තමයි පින්නතුනේ රූපය කියන දේ අපිට දැක්මක් ඇති වෙන්නේ. රූපය කියන දේ අපිට නිවැරදි දැක්මක් ඇති වෙනකොට තමයි පින්නතුනේ රූපය ගැන අපේ වැරදි සංකල්පනා තිබුණා නම් ඒක දුරු කරගන්න පුළුවන් වෙන්නේ. අපි පේන රූපය ගැන හිතුවනම් දරුවා කියලා, පේන රූපය ගැන හිතුවනම් අම්මා කියලා, පේන රූපය ගැන හිතුවනම් තාත්තා ගෙවල් දොරවල් කියලා අන්න දැන් අපිට නුවණක් වෙනවා රූපය කියන තැන තියෙන සතර මහා ධාතුව සහ ඇසුරු කරගත්ත වර්ණ රූපයක්. එතකොට මේ වර්ණ රූපය කියන එකත් මේ මොහොතේ ඇහැට ගැටුනොත් ඒක මේ මොහොතේ පෙනුන දෙයක්. ඒක කලින් තිබ්බ එක නෙමෙයි. මේ මොහොතේ ඇති වෙච්ච දෙයක්. ආලෝකයේ බාහිර වස්තුවට පතිත වෙලාපු පරාවර්තන ආලෝකයක් ඒක කලින් තිබිලාපු එක නෙමෙයි. එතකොට ඒක මේක අනාගතේ තායෙන්නේ නැහැ. මේ වර්තමානයේ ඇති වුණ රූපය අරඹයා තමයි වර්ණ රූපය අරඹයා තමයි මම දෙයක් කෙනෙක් පුද්ගලයෙක් හැටියට මේ කල්පනා කරන්න. කියලා Tamanta දැන් ඒ රූපය ගැන අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා. අන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා රූපේ පිළිබඳව දකින්න ඔහුට රූපේ පිළිබඳව ඇතිවෙන්නේ පින්නතුනේ මේ කලින් තිබුණ දෙයක් දැන් නැති වෙලා යනවා කියලා තැනකින් ගත්ත පටු තැනකින් නෙමෙයි. ඉතාම ගැඹුරු සංකල්පනාවක් විදිහටයි ඔහුට මේ අනිත්‍ය කියලා දේ ප්‍රකටව පේන්නේ. ඒකට එයාට පේනවා රූපය කියන දේ තේන රූපය පෙර නොතිබී හැටගෙන ඉතුරු නැති වෙන දෙයක් කියලා. එතකොට එයා හිතන්නේ නැහැ කලින් දැකපු gedara ආය දකින්න පුළුවන්, කලින් දැකපු දරුවා නැවත දකින්න පුළුවන්, කලින් ඉන්න මිනිස්සු නැවත ඉන්නවා කියලා එයා හිතන්නේ නැහැ. ඒ විදිහටම තමයි පින්නතුනේ අපි ගත්තොත් නාසය පිළිබඳව නැතිනම් කන පිළිබඳව අරගත්තොත් කන සහ ශබ්දය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව ඇති වෙන ධර්මයක් හැටියට එයා දකිනවා. එතකොට එයා නුවණින් සම්මර්ෂණය කරලා බලනවා ශබ්දය කියන එක කලින් ඇහුණු ශබ්දේ නැවත අහන්න පුළුවන් කමක් නැහැ. අලුතෙන්ම ශබ්දයක් කන ළඟට එනකොට අපි හිතනවා මේ කලින් තිබ්බ එක තමයි ආපහු ඇහෙන්නේ කියලා. එතකොට එහෙම හිතනකොට පින්නතුනේ අන්න අපිට අවිද්‍යාව කියන දේ ඒ නොදන්නා කම නිසායි කලින් තිබුණ දේ කියලා අපි කල්පනා කරන්නේ කියලා එයා දකිනවා. ශබ්දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා එයා හොඳට ඒ පිළිබඳව මෙනෙහි කරනවා. ඒ වගේම ගන්ධය පිළිබඳවත් රසය පිළිබඳවත් ස්පර්ශය පිළිබඳවත් එයා හොඳ සම්මර්ෂණයක් පවත්වනවා. ඒ සම්මර්ෂණය පවත්වනකොට පින්නතුනේ එයාට දැන් හිස් වෙමින් යනවා එයාගේ ලෝකය කොහොමද? ඇහැ පැත්තෙන් තියෙන ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ අවට ලෝකයේ තියෙනවා දකින්න පුළුවන් නැවත ඔබට ඒක විඳින්න පුළුවන් කියලා අදහසක් තියෙනවා නම් ඒ අදහසට දැන් පැවැත්මක් නැහැ. ඇයි වර්ණ රූපය අනිත්‍යයි කියලා ඔබ දැක්කනම් ඒක ආය නැවත දකින්න බෑනේ. Tamange දිහා නැවත බලනකොටත් Tamanට පේන්නේ වර්ණ සටහනක් නම් වර්ණ සටහනේ Taman නැත්තම් පින්නතුනේ එතන ලෝකය ගොඩනැගෙන්න විදිහක් ඇත්තේ නැහැ. එතකොට මේ විදිහට සමන්ත මේ කාරණාව පිළිබඳ සම්මර්ෂණය කරනකොට පින්නතුනේ රූපය එකක් රූපය ඇසුරු කරගෙන පවත්වන නාම ධර්මතා ටික තව එකක් කියලා සමන්ත හොඳ ප්‍රඥාවක් තේරුම් ගැනීමක් මෙතන පවත්වන්න පුළුවන්කම තියෙනවා. අන්නේ නුවණ පවත්වනකොට ඒ නුවණ පැවැත්වීම තුළ පින්නතුනේ ඒ කෙනාට අර විදිහේ දුක උපද්ද ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. රූපය අල්ලගෙන රූපය අසුරු කරගෙන හිතින් උපාදාන කරගෙන මම ලෙඩ වුණා මගේ අය ලෙඩ වුණා කියන දෙයකටපත් නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ ලෙඩ නොවි ඉන්න පුළුවන්කම කියන තැනදී ඔහු මානසිකව ලෙඩ නොවි ඉන්න බව උපදෝගින තියෙනවා. ඇයි ඔහුට දුක් විඳින්න ලෙඩ වෙන්න මම හම්බ වෙන්නේ මම ඌ කයක් ලැබෙන්නේ නැති නිසා ඔහුට ඒ අනුව දුක් වෙන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ. ඒ නිසායි කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා දේශනා කරේ. නිසා හොඳ කතාවක් තියෙන පින්තුනේ ඔබට අද දෙයක් කරන්න තියෙනවා තමයි කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගෙන ජීවත් වීම. එනිසා කය ලෙඩ නොකරගෙන හිත ලෙඩ කරගන්න තුව ජීවත් කය ලෙඩ වුණත් හිත හිත ලෙඩ නොවි ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔබ හොඳින් සම්මර්ෂණය කරලා බලන්නට කියලා අපි ඔබට සිහිපත් කරනවා. හොඳයි මේ වෙනතදී කවුරුත් සිහිපත් කරගන්න අද දවසේදී මේ උදෑසන හැම දිනාම උතුම් සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරගෙන බොහෝම වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්තු සියලු කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. පළමුවෙන්ම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පිරිසටෙන් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඒ වගේම සියලු ඥාතීන්ටත් අපි මේකින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සිද්ධ කරගත්ත සියලුම කුසල සම්භාර ධර්මයේ ආනිසංස බලයෙන් රත්නත්‍රේ අනන්ත ගුණානුභව බලයෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් ඒ වගේම ඔබට මේ ධර්මයේ ලබා ගැනීම සඳහා මේ කටයුතු සම්පාදනය කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ කුසල ශක්තියේ බලයෙන් රත්නත්‍රේ අනන්ත ගුණානුභව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි